මාන්නේ කියන ප්‍රශ්නය රාත් වෙනකම්ම තියෙන ප්‍රශ්නයක්. මාන්නේ කියන ප්‍රශ්නය පිරිණිවන් පහනකම්ම නාම රූපවලින් නිර්මාණය වෙන ප්‍රශ්නයක්. මාන්‍ය පුදුජන ස්වභාවය තුළ විතරක් නෙමෙයි ආර්ය ස්වභාවය තුලක් තියෙනවා. ඇයි මේ ආර්ය ස්වභාවය තුළ මාන්නය තියෙන්නේ කියලා බැලුවාම බඩගිනි හැදෙනකොට අපි ගිහිල්ලා කියනවා මේ එන මම පින්ඩපාතේ වඩින්නද? මම මේ පින්ඩපාති කරගෙන ඉන්නද? භාග්‍යතුන් වහන්සේත් එහෙම කතා කරනවා. එනම් ආර්යවරුන්ටත් තමකම පුද්ගල ස්වභාවය යම් යම් අවශ්‍යතාවයන් තුල තමන්ගේ දෛනික ජීවිතය තුළ ක්‍රියාකාරීත්වය තුළ නිර්මාණය වෙනවා. එහෙනම් මේ මාන්නය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ මාන්නය කියන ස්වභාවය කියලා බැලුවාම ඒක තුළ තියෙන සරල මේ ක්‍රියාකාරීත්වය. වටිනාකම තියෙන තැන තමයිලු මාන්නය දෙන්නේ. වටිනාකම නැති තැන මාන්නයක් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් අපට කියනවා මේ ඊයේ සංවර්ධන ලොතරැයක් ගත්තනේ. ආ එහෙමද? ඔව් මට තෑග්ගක් ලැබිලානේ. ආ අබෑට කීයද? රුපියල් 20ක්. මේ මනුස්සයා දිහා යට ඉඳලා බලනවා. මොකද්ද මේ මනුස්සයාට ඔළුව හොඳ නැහනේ. රුපියල් 20කට මේ මනුස්සයා මෙච්චර මේ ආඩම්බර වෙන්නේ. ඇයි? වටිනාකමක් හැදෙන්නේ නැහැ. එහෙනම් ආර්යවරු මේ තපස් ජීවිතය තුළ කොහොමද මේ මාන්නය වැඩෙන්නේ කියලා බැලුවාම සමහර තපස්වරු භාවනා කරනකොට මම භාවනා යෝගී කියලා මාන්නය අදා ගන්නවා. මම පිණ්ඩපාතෙන් යැපෙනවා කියලා මාන්නය අදාගන්න. ඒක වටිනාකමක්, වත්කමක්. මම අල්පේච්චයි කියලා මාන්නයක් අදා ගන්නවා. මං ගෙදරට යන්නේ කතා කරන්නේ ඒ කට්ටිය මං වෙන් වෙලා ඉන්න උදකලාවනේ. උදකලාව තුලින් මාන්නයක් අදා ගන්නවා. සීලය තුලින් මාන්නය හදනවා. අධ්‍යාපන තුලින් මාන්‍ය හදනවා, වත්කම තුලින් මාන්‍ය හදනවා. සපපාසු කුටියක හිටියම මම මෙච්චර සපපාසයම පාසකම්මම තියෙන කුටියක ඉන්නේ කියලා මාන්නයක් හදා ගන්නවා. ඒ හැම එකක්ම නිර්මාණය වෙන්නේ වටිනාකමට සාපේක්ෂව. මේක ලෞකික ජීවිතය තුළ තියෙන ලොකු ප්‍රශ්නයක්. රාත් වෙනකම්ම තියෙන ප්‍රශ්නයක් මේ මාන්‍ය ප්‍රශ්නේ. එතකොට රාතන් වහන්සේලාට ආර්යවරුන්ට මේ ප්‍රශ්නේ කොහොම දෙන්නේ කියලා කිව්වම උන්වහන්සේලාටත් මේ ප්‍රශ්නේ වෙනවා මාන්න එනවා. මට සිවුරක් නැහැ මට සිවුරක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලනවා. මට මේ ගිලම්පස ටිකක් දෙන්න, ඇල්පන් ටිකක් දෙන්න පුළුවන්ද? මං ආවේ මේ සේනාසනයේ දින කිහිපයක් වැඩ හින්න මට අවසර තියනවද? කවුදෝ එක්කෙනෙක් ඉන්නවා එයාට දවස් දෙක තුනක් ඉන්න ඕනෙලු අවසරයිද කියලා එහෙම වුවම මේ කට්ටිය බලන මොකද්ද මේ ප්‍රශ්නේ කියලා එහෙනම් උන්වහන්සේට පුද්ගල සත්‍ය ස්වභාවය නැහැ නමුත් මම හඳුරන ආම්බුරමක් ඉන්නවාය. උන්වහන්සේට දින තුනක් මේ වැඩහින්න පුළුවන්ද? උන්වහන්සේට පැම්පාස් වෙන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මේකට යන කෝය ආම්බුරෝ කියලා. එහෙනම් ඒ ඒ කෙනා මම කියලා කියන්න වෙනවා. එහෙම කිව්වම කෙනෙක් ඉන්නවනේ. එහෙනම් මොකද්ද මේ ආර්යවරුන්ට ඇති වෙන මාන්නය කියලා බැලුවාම උන්වහන්සේලාට අවශ්‍යතාවයට අනුව අවස්ථාවට අනුව පුරුද්දට අනුව නිර්මාණය වෙන මාන්නේ අවශ්‍යතාවයට ඇති වෙනවා. කැසිකිලි කරන්න ඕනේ. උන්වහන්සේ කියනවා මේ මට අවසරයි කැසිකිලි කරලා එන්නම් මම. මම මම එතන ඉන්නවා පුද්ගලෙ. එහෙනම් ඒ අවශ්‍යතාවයට අනුව මාන්නය ඇදෙනවා. ඒ පුද්ගලයා නිර්මාණය වෙනවා අවශ්‍යතාවයත් එක්ක නිරෝධ වෙලා යනවා. බඩගිනි මංගින් පිණ්ඩපාත කරගෙන එන්නම් කියලා උදේ පාන්දර 6ට වෙනක පිටත් වුණා. බඩගින්නට පිණ්ඩපාත කළා වැළඳුවාම ඒක ගියා. ඒක නඩත්තු කරන්නේ නැහැ. කුටියක පාසකම් සෑම දෙයක්ම තිබුණා. ඒක දැනගත්තා. ඒක එතන වාසය කළා දින දෙක තුනක්. එතනින් පිටත් වුණා. ඒක අත්හරිනකොට ඒ ඔක්කොම නිරෝධ වෙලා ගියා. ඒක ඔළුවේ තියාගන්නේ. එහෙනම් අපි පිරිණිවන් පානකම් මේ භවයේ ඉවර වෙනකම්ම මේ මාන්නය කියන එක පුද්ගල ස්වභාවය කියන එක අපි තුල නිතර නිතර නිර්මාණය වෙමින් පවතින එකක්. වර්තමානයේ තුලත් මාන්නය දෙනවා. අතීතය තුලත් මාන්නය දෙනවා. අනාගතය තුලත් මාන්නය දෙනවා. මාන්නය කියන්නේ වෙන මොකක්ද මේ වචනේ ටිකක් අර සැර වැඩි නිසා අපට මාන්නය මා අකුසලයක්. එහෙම නැත්නම් ඒක මේ ලොකු ධර්මතාවයක් කියලා පිටනවා. මාන්නය කියන්නේ වටිනාකම. මේ කෝපෙට වටිනාකම තිබුණොත් මාන්නේ. ඇයි? මේක මගේ. මාන්නේ. වටිනාකමක් නැත්තම් ඒකේ මාන්නයක් ඇදෙන්නේ නැහැ. ඇයි? ඒක අනුන්ගේ. ඒක ඕනම වෙලාවක ඒක අපෙන් වෙන් වෙලා තියෙන අපිට එකතු වෙන්න එකතු වෙන්න මාන්න හැදෙනවලු අත්තරෙන් අත්තරෙන් මාන්නේ නැති වෙනවලු එහෙනම් අපි තපස්කම රකින්නකොට ಗುಣධර්ම වඩනකොට සීලය වඩනකොට අපි නිතරම කල්පනා කරන්න ඕනේ මේ අපේ කමඨාන තුල භාවනාව තුල අපි පුරුදු කරන මේ ಗುಣධර්මයේ තුල නොදැනුවත්ව කොතන හරි තැනක සියුම්ව මාන්නයක් තියනවාද කියලා සමහර තැන්වලදී අපට ඒක හොයාගන්න පුළුවන්. එක තැනක් තමයි යම්කිසි කෙනෙක් ධර්මයක් දේශනා කරනවා. ඇත්ත. ඒක ඇත්ත. ඒක හරියටම හරි. මොකක්ද දන්නේ මේ ඔලු ඔල්ල ඔල්ල මේක අනුමත කරන්නේ. ඒ කියන්නේ ඒ කාරණාව උන්වහන්සේ දන්නවලු. හැබැයි විඥාන දෙකක් ලෝකේ සමාන නෑනේ. පාරමී එකින් එකට වෙනස්නේ. එතකොට විඥාන දෙකක් ලෝකේ සමානම නැත්නම් එක සමාන විඥාන දෙකක් හොයාගන්නත් බැරි නම් එතකොට උන්වහන්සේට තේරිච්ච එක උන්වහන්සේට තේරුනේ කොහමද? ඒ කියන්නේ ඒ කියන කාරණා ඔක්කොම මමත් දන්නවා. ඒ හරියටම හරි ඒක එම තමයි කියලා කියනවා. ඒක මාන්නයක්. හැබැයි ඇත්තටම ඒ කාරණා උන්වහන්සේ දන්න. උන්වහන්සේ දන්නවා වෙනත් එකක්. කුසලයේ ගැන කියනවා උන්වහන්සේ කියනවා හරියටම හරි ඒ කාරණා හරියටම හරි. හැබැයි උන්වහන්සේ කුසලයේ ගැන දන්නවා. හැබැයි වෙන එකක් දන්නේ. අදහස් ඒ දැනුම අවබෝධය මතකය වෙනස් එක්කෙනාට එක්කෙනා. එහෙනම් අපිට මේ ඇහෙනකොට ඒ ඇහෙන වචන වලින් වටිනාකමක් ඇදුනාම ඒක මේ සුතමේ මාන්නයක් ඇදෙන්නේ. ඇසීමෙන් ඇතිවෙන මාන්නය. දැක්කාම මේක නම් මේ වටිනවා නේද? මේක මේක තියලා යන්නකෝ මට මට අවශ්‍යයි. ඒක තියාගන්න. ඒ දැකීමෙන් ඇතිවෙන මාන්නය. ඊට පස්සේ මට තේරෙනවා මට මේ මේකක් තියෙනවා. පාපිස්සක් තියෙනවා නියමට ඒක මේ ඖෂධීය පාපිස්සක්. ඒකෙන් තමයි මම කකුල පිය දාන්නේ. ඒක මේ අර උළු වාල්ලේම තියෙන එක පෑගෙනකොට හරි සනීපයි කයට. ඒක තුලින් මාන්නයක් හදන වත්කම් මාන්නය. ගොඩාක් පෝසත් කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ අර දුප්පත් කට්ටිය ගණන් ගන්නෑ. වානංගිල නැකිట్లా නිකම් මේ ගාම්බීර නිකම් පපුවා තංගල් දෙකක් තුනක් උස්සාගෙන ඔළුවත් උස්සාගෙන නිකම් අමුතු මොකක්ද දන්නේ නැහැ. ඒගේ බැංකුවේ මේ ලස්සයක් තියනවලු. ඒ ලස්සෙට මැදිලා තින්නේ මාන්නේ. පෙට්ටි කඩෙන් තේ බොන්න. සිරප්පු නැතුව පෙළි ලියන්න, පෝන්න කතේ නැත්තම් පාරට බයින්න. මොකද වත්කම් මාන්නේ. අද මිනිස්සු මොනතරම් පාර යනවාද එහෙම මොකවත් නැතුව ඉරිච්චේ වැඳගෙන පෝන් තියයි මිනිස්සුන්ට සිරප්පුත් නැහැ. ඔය යන්නේ පාරේ. ඇයි මෙයාට යන්න බැරි? වත්කම් නිසා ඇති වෙච්ච මාන්නේ. සමහර කට්ටියන වාඩිලා තින් මේ මේ අවස්ථාවේදී මොකක්ද දන්නේ මයික් එකක් නැහැ එහෙම තමයි කතා කරන්නේ මොකද එයාගේ නිලය එයා කොමසාරිස්ලු ඒ නිසා එයා එහෙම තමයි කතා කරන්නේ බෙල් එකක් ගහලා තමයි කතා කරන්නේ මිනිස්සෙකුට තාත්තා වගේ මිනිස්සෙක් එන්නේ. පෙන්ෂන් නැන්ඩ අවුරුදු දෙක ප්ලේන්ටියක් ගෙන්න. අවුරුදු 35 මෙයාට. අර තාත්තා වගේ මිනිස්සු නිකන් අර බල්ලට වගේ සලකන්නේ. වාලෙක්ට වගේ. මොකද අර නිලතල වලින් ඇතිවෙච්ච මාන්නේ. බලෙන් ඇතිවෙච්ච මාන්නේ. එහෙනම් විහාරාධිපතිකම හම්බෙනවා කියන්නේ මිති මාන්නයක් නේ එයාට. එයා දැනුවත් කරන්න ඕනේ. දායක සභාව කට්ටියගෙන් අහන්න ඕනේ. මොනාර සිද්ධියක් තියනවා නම් දැනුවත් කරන්න ඕන අවසර ගන්න ඕනේ. එහෙම නැත්තම් තරහා යනවා. පෙසරක වැඩි වෙනවා. මොකද අර විහාරාධිපති කියන බලය නිසා ඇතිවෙච්ච මාන්නේ. විහාරාධිකාරී නිසා ඇතිවෙච්ච මාන්නේ. එහෙනම් යම්කිසි වත්කමක් අපට ඇදෙනකොට අපට කියලා යම්කිසි සම්පතක් එකතු වෙනකොට මාන්නය දෙනවා. කිසිම දෙයක් නැතුව සරප්පු දෙයක්වත් නැතුව කරපටිය බැඳගෙන අනේ ස්වාමීනි මට මානකම දෙන්න මේ සංසාරයෙන් එතර වෙන්න කියලා වැඳලා හඬලා ඉල්ලගත්ත මානකම අවුරුදු පාකට යන පස්සේ යනකොට ප්‍රාඩෝකේ දොර හරින්න වෙනම මිනිසෙක් ඉන්නවා පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා ටක් ගාලා දොර හරිනවා ඇයි දොර හරින්නවත් බෑ එච්චර මාන්නයක් පාවාඩ එලලා නැත්තම් යන්නේ නැහැ බනට මුතු කුඩේ නැත්තම් බනට වඩින්නේ නැහැ කොහොමද ඒ මාන්නේ ඒ වත්කම් මාන්නේ සමහර අය ඉන්නවා ගෞරවයට මාන්නය ඇති වෙනවා නින්දාව ප්‍රසන්න අප්‍රසංසාව අපකීර්තිය විවේචනය දරා ගන්න බෑ. ප්‍රසිද්ධි අඩුවක් කියපු ගමන් කම්පා වෙනවා. එතන ඉන්නවත් කැමති නෑ. අයියාගේ අඩුව කවුරුත් කියනවට කැමති නෑ. ඒ මාන්නය ගෞරවය තුලින් නිර්මාණය කරගත්තා වූ මාන්නය. ප්‍රශංසාව තුලින් නිර්මාණය කරගත්තා වූ මාන්නය. ධර්ම අවබෝධය තුලින් නිර්මාණය කරගත්තා වූ මාන්නය. මේ විදිහට මාන්නේ විවිධාකාර ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. රාත් වෙනකම් මාන්නේ තියෙනවා. මාර්ගඵලයට පත්වනම මම මාර්ගඵලයක ඉන්නවා. එයා ඒක නිතර මෙනෙහි කරනවා කියලා කියන්නෙම ඒක මාන්නයක් නෙමෙයි දෙයක් වත්කමක් නේක. හැබැයි මම සකු르දාගාමි නෑ කියලා කවදාරි දුක් වෙලා තියනවද? පශ්චාත්තාප වෙලා තියනවද? නෑනේ. එච්චර ශ්‍රේෂ්ඨ නෑනේ උත්තමයා. මට අනාගාමි වෙන්න බැරි වුණා. අනේ මෙච්චර මං කාලයක් ගිහලා මට අනාගාමි වෙන්න බන කම්පා වෙලා තියනවද? හඬලා තියනවද? ඒ ගැන ගිහිල්ලා ගුරුවරයාට වැඳලා ස්වාමීනි මට තාම අනාගාමි වෙන්න බැරි වුණා. මට අනුකම්පා කරන සේකවා කියලා බගෑපත් වුණාද? නෑනේ. එහෙනම් එයා නිතරම හිතන මම ඉතින් සම්මාදිට්ඨියකින්නේ මට අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුලින් මම අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි. මාන්නය. මාන්නය. මාර්ගඵල මාන්නය මේක. ඒ මාර්ගඵල මාන්නේ තියෙන කිසිම කෙනෙක් ඊළඟ ඵලයට ගිහිල්ලා නැහැ. සෝතාපන්න වෙලා ඉඳලා වයසට ගිහිල්ලා සෝතාපන්න ඵලයෙන්ම ඒගොල්ලෝ මරණයටපත් වෙලා සෝතාපන්න ඵලයෙන්ම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සෝතාපන්න දෙවියෙක් වශයෙන් ඉන්නවා. මොකද්ද කිව්වම එයා මේ සම්මා දිට්ඨි දෙවිවරු සම්මා දිට්ඨි දෙවිවරු චුත වෙලා නැවත පොළොට එනවා මොකද්ද ಜಾති සෝතාපන්න පුදුම වැඩක් නේ නතේ බවන් අට්ටමං ආදියන්තියේ එතකොට ಜಾති සෝතාපන්න වෙලා ඉන්නද කුසට සෝතාපන්න කෙනෙක් නැවිලා ඉන්නේ. එතකොට යා කලින්නේ සෝතාපන්න වෙලා තියෙන්නේ. අටවෙනි භවයක් නැත්තම් කලින් භවයේ සෝතාපන්න මේ භව ඊළඟ ඵලෙ ඉන්නුනේ. එම් එකක් වෙලා නැහනේ. ಜಾති සෝතාපන්න කියන්නේ පිළිසිඳ ගන්නකොට මෙයා සෝතාපන්න කෙනෙක්නේ. එහෙනම් කලින් භවෙන්න සෝතාපන්න ඇයි ඒක අදාගත්තේ නැද්ද? ඒ සම්මාදිට්ඨි මාන්නේ සම්මාදිට්ඨි මාන්නේ කිසිම කෙනෙකුට ගලවන්න බෑ. ඇයි? ඒ අවබෝධය ඇත්ත එකක් නිසා. ඒ ඇත්ත තුලින් අදින මාන්නය ඇත්තකින් ගලවන්න බෑ. බොරුවෙන් ගලවන්නත් බෑයි. බොරුව හඳුරනවා. අසත්‍ය මොකද්ද කියලා හඳුරනවා. ඒ සම්මාදිට්ඨියට ඒවා පේන අවිද්‍යාව. අවිද්‍යාව පේන නිසා අවිද්‍යාවෙන් ගලවන්න බෑ. විද්‍යාව තුළින් ඇතිවෙච්ච කෙලෙසයක් නිසා ඒක හොඳ කෙලෙසයක් නිසා ඒක විද්‍යාවෙන් ගලවන්නත් බෑ. ඒ ශ්‍රාවකයා සම්මා දිට්ඨිය තුලම සෑහෙන කාලයක් ජීවත් වෙනවා. මාර්ගඵල මාන්නය. එහෙනම් විද්‍යාව තේරුම් කරලා දෙන්න පුළුවන් අවිද්‍යාවෙන්. අවිද්‍යාව තේරුම් කරලා දෙන්න පුළුවන් විද්‍යාවෙන්. හැබැයි අවිද්‍යාව යම්කිසි කෙනෙක් තේරුම් අරගෙන විද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා නම් ඒ විද්‍යාව තුළ තියෙන දෝෂ ගලවන්න ක්‍රමයක් නැහැ. ඇයි? අවිද්‍යාවය දන්නවා. අවිද්‍යාවෙන් ගලවන්න බෑ. විද්‍යාවෙන් ගලවන්න ක්‍රමයක්වත් නැහැ. එයාට අපි සාදු කියලා නිකන් ඉන්නවා. කැමති නම් කවදාද දවසක තේරුම් අරගෙන ගලව ගන්න කියලා. ඇයි මාර්ගඵල මාන්නේ? සම්මා දුට්ඨිය තුලින් ඇතිවෙන්න මිත්‍යා දෘෂ්ටිය භයානකයි. මාර්ගඵල දෘෂ්ටි අති භයානකයි. ඒ ඔක්කොම මාන්නේ නිසා ඇති වෙන. Tamanට දෙන වටිනාකම. ඇයෙනවා, ඇයිච්ච දේ තේරෙනවා, තේරිච්ච දේ අවබෝධ වෙනවා. ප්‍රත්‍යක්ෂ ඕනේ. හැබැයි ඒ දැනිච්ච දේ එයා හිතන දැන් මාර්ගේ ඉන්නේ. ඒ දැනිච්ච දේ අවබෝධ වුණානේ. ඒක හිතන ඵලය කියලා. ප්‍රත්‍යක්ෂ වුණාද? නැහනේ. හැමදේම අනිත්‍යයි කියලා තමයි අර ප්‍රත්‍යක්ෂ වෙලා තින්නේ. හැබැයි සරපු නැහැ කියලා මුළු ආරණ්‍ය කන පිට පෙරලන ඔයා. ඇයි? සරපු නැ රුපියල් 150. එතකොට අනිත්‍යයට තේරිලා නැහනේ. තමන් මැරෙනවා නම් තමන් දි รา පත් වෙනවා නම් දවස් දෙකකට පස්සේ තමන්ගේ මේ නව දොරටු වලින් ඕජාව ගලවනවා නම් පලාත කෙනෙකුට ඉන්න බැරි නා. ඇයි මේ සරප්පු දෙක අනිත්‍ය වෙන බව තේරුම් නැත්තේ? ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහනේ. ඒක දැනුමක් විතරනේ. ඒ ආර්ය ශ්‍රාවකයා සම්මාදිටපත් කරන හරි අමාරුයි. ඇයි? ඵලයක ඉන්න කෙනාට ඵලයක් දෙන්න විදියක් නැහැ. බොරුවට නිදා ගන්න කෙනෙක්ව කූදන්න පුළුවන්. රතින් යදම්ම තේ මනුස්සයා හැරෙන්නේ ඇයි? බොරුවට නිදාගන්නේ මනුස්සයා. ඇත්තට නිදා ගන්න මනුස්සයා විතරලු කූදන්න පුළුවන්. එන මේ මාන්නය කියන කාරණාව ක්‍රම 31කින් නිර්මාණය වෙන එකක්. ක්‍රම 31ක් තියෙනවා. ඒකේ ප්‍රධාන ක්‍රම 6ක් තියෙනවා. සලායතන වලට සාපේක්ෂව. දැකීම නිසා ඇති වෙන මාන්නේ. ආ අපේ ගෙදර කට්ටියව මාරවැඩේ මේ අපේ මේ කිරියම්මත් ඇවිල්ලා ඉන්නේ. ලොකු අයියත් ඇවිල්ලා ඉන්නේ. මාන්නේ. තමන්ගේ කට්ටිය ආවයි කියලා එයාට සතුටක් දැනෙනවා වටිනාකමක් දැනෙනවා. ඒ කට්ටිය තමන්ව බලන් ආවයි කියන එක තුලි මාන්නයක් ඇදෙනවා. විශේෂ දෙයක් පින්ඩපාතේ ලැබුණාම ආද ඇපල් ගෙඩියක් හම්බුණා මේක මේ ඕස්ට්‍රේලියාවේ ඇපල් මේක කොළ පාටයි කියලා ඒක තුලින් මාන්නයක් ඇදෙනවා. ඇයි? Tamanට අද ඇපල් ගෙඩියක් තියනවල අද වලනන්න. ඊයට සාපේක්ෂව අද ඇපල් ගෙඩියක් තියෙන යාට. දාණේ අද විශේෂයි යාට. මාන්නයක් ඇදෙනවා. විශේෂ දානයක් හම්බුණාම දුරබෑර ඉඳලා විශේෂ මොනාර විශේෂ ව්‍යංජනයක් පූජා වුණාම එයාට ඊට ටිකක් වෙනස්. අර සාමාන්‍ය දවසට ටිකක් ගාම්බිරව වාඩි වෙලා අර ව්‍යංජනේ මේක උදේට මේක දවල්ට මේක 10ට තේ බොන්න මේ බිස්කට් මොකක්ද දන්නේ ඒ ඒ ඉංගා කාපු එකටත් යා මාන්නයක් අදනවා මේ ඉංගා කාලා ඇවිල්ලා ඉන්නේ ඉංගා කාපු එක තුලත් අර රජුරෝ වගේ අරක නිකන් අර භාණ්ඩාගාරයෙන් වෙන් කරන මේක ආහාර අමාත්‍යාංශයට මේක එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශරෝම ඒ වගේ එකක් මේ තියෙන පාත්‍රය තුල මාන්නේ පිණ්ඩපාතෙන් සිඟමන් ඉල්ලනකොට සිඟමන් ලැබිලා ඒ හම්බෙන සිඟමන තුලත් මාන්නයක් අදා ගන්නවා. ඇයෙන හැම ධම්මපදයක් තුළම ඒ ධම්මපදල Tamanට ඇයෙනකොට ඒක තුලින් ඇතිවෙන දැනුමට මාන්නයක් ඇදෙනවා. මේ ලෝකයේ ඇසුර තුලින් මාන්නය ඇදෙනවා. අපට හැමෝම හිතවත් සංඝයා හැමෝම හිතවත් මට ඉන්න ස්වාමින්වහන්සේලා 79ක් මහාදරේ මට හොඳට කතා කරනවා හරි ලෙන්ගතුයි එයාට මාන්නයක් ඇදෙනවා. ඇයි? මට හැමෝම කැමති. ඒ ඒක තුලින් මාන්නයක් ඇදෙනවා. හිතවත්කම තුලින් මාන්නය ඇදෙනවා. සමහර අවස්ථාවලදී අපට මේ ඔබ වහන්සේ නම් මේ කටයුත්ත කරනවද? ටග්ගල මාන්නයක නැයි. ගුරුවරයා මෙච්චර කට්ටි ඉන්නකොට මට තමයි මේ විශේෂ අවස්ථාව දුන්නේ. ගිලම්පස් හදන්න කියලා මටයි කිව්වේ. ඒතකොට ගුරුවරයා මං කරේ විශේෂයෙන් සලකනවා. අනිත්‍ය චිත්‍රාත් තමන්ට ගෞරවයක් ලැබුණලු. ඇත්තටම ගුරුවරයා ගිලම්පස් හදන්න කිව්වයි දන්නවද? හැමෝම බනහනක් බනහනවා කෙලස් නිරෝධ කරනවා. අවබෝධ කරන ඔබ වහන්සේ ගෙවල් ගැන මතක් කරනවා. අපරාධේ කාලේ නම් තේ එකක්වත් අදන්නේ කාලේ අපරාධ කියන එකයි මේ නොකිය කිව්වේ. ඒකේ ශ්‍රාවකයට තේරුන්නේ ශ්‍රාවක එතන හැමෝම බනහන අඩුපාඩු තේරුම් ගන්න. බලන්න මේ හැමෝටම වඩා උපසම්පදා කට්ටියටත් වඩා ස්වාමීන් වහන්සේ මට තමයි ගරු කළේ. ඕම් දැක්ක නේද? අපි ආක බලන්න හිටියා ස්වාමීන් වහන්සේ මට තමයි සලකන්නේ. මට ගොඩාක් ලෙන් ගත්තේ නෑ. මේ ඇයෙන බණෙන් මොකවත් වැඩක් ගන්නෑ. මේ අවස්ථාවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් පව් සිද්ධ වෙනවා මේ කාලේ තේ ටිකක්වත් අදන්න. ඒකයි ඒ කිව්වේ. යට ඒක තේරුන්නේ එහෙනම් ගුරුවරයාගේ ලැඟතුකම, ගුරුවරයාගේ ආදරය, ගුරුවරයාගේ සැලකිල්ල මාන්නයට හේතුවක් වෙනවා. සංඝ ඇසුර මාන්නයට හේතුවක් වෙනවා. උදේ පාන්දර හැමෝම තුනට ඇරෙන්න ඕනේ. මොකක්ද දන්නේ අපේ උදේ හැරිලා මේ ටිකක් වෙලා සාකච්ඡා කළා ආපහු අපි මේ විවේක ගන්නවා පුදුම වැඩේ ඉතින් සාකච්ඡාව දවල්ට කෙරුවාම ඉවරනේ පාන්දර හැරිලා ඉතින් හරි අමාරු හැරෙන්න බෑ හැරුණාත් හරි අමාරු හරි අපහසුවෙන් ගිහලා කූද්දගෙන එන්න ඕනේ. එට ඉත ගන්න තිබ්බම මුක්කු දෙන්න ඕනේ. ඇයි? ඕම ඉතගෙන පොඩ්ඩක් ඕම ඇලවෙනවා. ඉතින් අල්ලපෙක්කන පොඩ්ඩක් අනින්න අනිනවා. ඇයි මුක්කු දෙන්න ඕනේ. හැබැයි එට උදේට අපි ට්‍රිප් එකක් යනවා රුවම් මේ නුරලේ යනවා අපි. එහෙම නැත්නම් බදුල්ල යනවා කිව්වම කීයට දැන් තුනට 12ට ඉස්ස බලලා ලෑත් වෙලා ඉන්නවා වාඩි වෙලා ගලේ වාඩි වෙලා ඉන්න ටෝච් එක තියන්නේ. මොකද කිව්වම මේ ට්‍රිප් එක යන්න තියෙනවනේ. ඇයි? සතුට තුලින් මාන්නයක් ඇදෙනවා යාට. ප්‍රීතිය තුලින් මාන්නයක් ඇදෙනවා. දැන් කවුද යාට ඇරෙන්න කිව්වේ 12ට? 3ට නේ යන්න තියෙන්නේ. 12 වෙනකොට ඇරිලා ඉතින් කට්ටිය ඔක්කොම බලන්න පාරේ ඉන්නේ. ඇලර්ට් එකේ ඉන්නේ යා. මාන්නේ. සතුට නිසා ඇති වෙන මාන්නේ. සමහර ස්වාමීන් වහන්සේලාට තමන්ගේ මුණුබුරාල මිනිබිරිලා දැක්කම මාන්නයක් ඇදෙනවා මේ අපේ પરම්පරාවේ අවසාන පුතානේ මේ අපේ පුතාගේ පුතානේ මාන්නයක් වත්කමක් කියන්නේ තමන්ට මුණුබුරාලා ඉන්නවා මිනිබිරියලා ඉන්නවා බෑනලා ඉන්නවා ලේලිලා ඉන්නවා එහෙම මාන්නයක් ඇදෙනවා යාට අපේ කට්ටිය අපේ પરම්පරාව අපේ අපේ පවුලේ කට්ටිය මාන්නයක් ඒක එහෙනම් මේ හැම මොහොතක් තුළම හැම අවස්ථාවක් තුළම තමන් තුළ නිර්මාණය වෙන මාන්නය අර උකුස්සා තමන්ගේ ගොදුර දිහා බලනවා වගේ තාපසයා මේ මාන්නේ දිහා දැක්කේ නැත්තම් එයාට ඊතර වෙන්න බෑ. හැම මොහොතේම හැම අවස්ථාවක් තුළම මාන්නේ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන මාන්නේ තාපසයා දැනගන්න ඕනේ මෙතන මොකද තියෙන දෝෂය. තමන් දන්නවනේ තමන්ගේ ඇසිරීම වල වෙනසක් එනකොට. දැන් එකපාරට අඬගාලා අපි කෙසල් ගෙඩියක් දෙනවා. 11ට විතර කෙසල් ගෙඩිය දක්වා. ද කෙසල් මේ රක්කෙල් මේක වටිනවා. අනිත් අයට කාටවත් දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මටයි දුන්නේ. සතුටක් දැනෙනවනේ. සතුට දැනෙනවනේ. ඒතර කෙසල් gediye කියනවනේ මට මාන්න හැදෙනවා කියලා. මට වටිනාකම නිර්මාණය වෙනවා කියලා. අනිත් අයට සාපේක්ෂව මම යම්කිසි වටිනාකම මං ගැන මෙනෙහි කරනවා කියලා. හැම මොහොතෙම මාන්න නිර්මාණය වෙනවා. ඇයි? රාත් වෙලා නැහැ. රාත් වුණාට පස්සෙත් මාන්න හැදෙනවා. මොකද මේ මාන්නය කියලා කියන්නේ නියත මාන්නිත්‍යයේ ක්‍රියාකාරීත්වයේ මාන්නය. නියතමානීත්වය ක්‍රියාත්මක වෙනවා. මාන්නේ නැති ස්වභාවය. නියතමානී කියලා කියන්නේ මාන්නයට අනිත් පැත්ත විරුද්ධ පැත්ත. නියතමානීත්වය ක්‍රියාත්මක වෙනකොට ඒකත් මාන්නයකින් තමයි ක්‍රියාත්මක. මොකද්ද? ඒ මාන්නේ නියතමානීත්වය. එහෙනම් රෑ නිසා දවල් පවතිනවා, දවල් නිසා රෑ පවතිනවා. මාන්නය නියතමානීත්වයෙන් අපි නිරෝධ කරනවා. හැබැයි නියතමානීත්වය නිරෝධ කරන්න පටන් පාවිච්චි කළේ මාන්නයම තමයි. දුක නිසා සැප පවතිනවා සැප නිසා දුක පවතිනවා දුක නිරෝධ කරන්නේ මොන වලින්ද සැපෙන් හැබැයි ඒ සැපත් දුක් විඳලා තමයි මේ දුක නිරෝධ කරන්නේ දුක නිරෝධ කරන්නේ සැප පාවිච්චි කළා නමුත් ඒක නිරෝධ කරන්න දුකක් විඳින්න ඕනේ ඒතකොට සැප තුළ දුකක් තමයි විඳලා තියෙන්නේ පිරිණිවන් පානකම් තියෙන ප්‍රශ්නේ මේක මෝහය 100%ම අයින් වුණත් මාන්නය පවතිනවා. රාතන් වහන්සේටත් බඩගිනි හැදෙනවා. රාතන් වහන්සේටත් අසනීප හැදෙනවා. රාතන් වහන්සේටත් මේ අසනීපෙට මේ වගේ ආහාරයක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. එimhe හිතනම උන්වහන්සේට ඒක ලැබුණාම උන්වහන්සේ සතුටු වෙනවා. උන්වහන්සේක වළඳනවා. හැබැයි වළඳුවාම ඒක නිරෝධ වෙලා යනවා. අපිට නිරෝධ වෙන්නේ එච්චරයි වෙනස. මට බඩගිනි මම යනවා පින්ඩපාතේ. පුද්ගලයෙක් ඉන්නවා එතන. හැබැයි දාහනේ හම්බුනා මේ පුද්ගලයා අතුරුදන් වුණා. අවශ්‍යතාවයට අවස්ථාවට ඒ ඒ ඒ ඒ මාන්නේ ඇති වුණාට ඒක පවතින්නේ ඒ පුද්ගලයා නිර්මාණය වුණාට ඒ පුද්ගලයා ඒ අවස්ථාවත් එක්කම නිරෝධ වෙලා යනවා. පවතින්නේ රාතන් වංශයට රිදෙන්නේ නැද්ද? රිදීම පවතින තාක්කල් විතරයි උන්වහන්සේට රිදෙන්නේ. ඇයි? එතකොට විතරයි පුද්ගලයා ඉන්නේ. පොළු පාරක් වැදුනම උන්වහන්සේ රිදෙනවා. ඒ රිදීම පවතින පැය තුනක්ද ඒ තුන දක්වාම එතන කෙනෙක් ඉන්නවා. ඒ රිදෙනක දැනෙන උන්වහන්සේට. ඒ පොළු පාරේ වේදනාව නැති වුනාම නිරෝධනාම අර මතකයක් නිරෝධ වෙලා එනවා. ඊට පස්සේ රිදෙන්නේ නැහැ. ඇයි අරක නිරෝධ වුණා? හැබැයි අපට පොළු පාරක් වදිනාම අවුරුදු 25ක් ගියත් 80 වල ඇංගිලා ඉඳලා මට පොළු පාරක් ගියා කියලා ධෛර්යය ලියලා තියෙනවා. 1982 ඩයිරිය 11 මාසේ 21 වෙනි පෙරළුව පෙළුවාම අසුවලා පොළු පාරක් ගැව්වා හරියටම 11:21යි වෙලාව. ඒක ලියලා තියෙනවා පොතේ. ඒක නිතරම කියවලා බලනවා. ජයකොඩි මට ගැව්වා. සෝමවංශ මට ගලකින් ගැව්වා. ඒක ඔක්කොම තියෙන ඩයිරිය ලියලා. ඒ නිසා තමයි අපට මාන්නය නිරෝධ කරන්න නියතමානීත්වය කියන ගුණය වඩන්න වෙලා තියෙන්නේ. රාතන් වහන්සේට එහෙම වැදුනාම රාතන් වහන්සේට කමටන් දෙන්නේ නැහැ. ಗುಣ වඩන්නේ ඇයි? ඒක අර වේදනාව පවතින තාක්කල් විතර පුද්ගලයා ඉඳලා පුද්ගලයා එකපාරට නිරෝධ වෙලා යනවා. එයි වේදනාව යන්නේ නැති වෙනකොට පුද්ගලයා නැහැ. ඒ නිසා වඩන් දෙකක් නැහැ. අපේ වේදනාව අතුරුදාන් වුණත් පුද්ගලයා එතන පදිංචි වෙන කූඩාරමක් ගාලා ඒ නිසා තමයි මාන්නේ නිරෝධ කරන්න කමටන් වඩන්න වෙලා සිද්ධ සිද්ධ වෙලා තියෙන්නේ. හැම මොහොතක් ගානේ මේ අසකන දිවනාසය සමසිතකින් ආයතන මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට මාන්නය අනිවාර්යයෙන්ම ඒ ධර්මතාවයත් එක්කම නිර්මාණය වෙනවා. ඒක පවතිනවා. ඒක වෙනම දැක ගන්න ඕන, අඳුන ගන්න ඕනේ. එතනදී අවංකකම, යටාත්පත්කම, කීකරුකම, මු르දුකම, නියතමානිකම කියන ගුණවලින් අර මාන්නයට පාර දෙන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ. එහෙම නැතුව ක්‍රමයක් නැහැ. දැන් Tamanට ඇයෙන බන, Tamanට ඇයෙන බන දැනම වුණා දැන්. දැනම වුණා. හැමදේම කර්මඵල පුදුම වැඩේ නේද? ආ උලංගමන ඒකත් කර්මඵලනේ. ඒක ස්වභාවික කර්මයක්ද මාර වැඩ හැමදේම කර්මඵල. දැන් හරි දැන් මට තේරෙනවා. දැන් කර්මඵල වලින් මට පේනවා කර්මඵල වලින් ඇයෙනවා කර්මඵල වලින් හිතෙනවා. දැන් හරියටම හරි. දැන් ඒ ඇයිච්ච දේ දැනුම වුණා. දැනුම වත්කම වුණා. වත්කම මාන්‍ය වුණා. ඕම් වැරදිච්ච තැන. හැබැයි මම රාත් වෙලා නැත්තම් මන් තුල කෙලස් තියෙනවද නැද්ද? එතකොට මේ අවබෝධයෙන් වැඩක් නැහැනේ. කෙලස් තියෙනවානේ. අසුචි පොඩ්ඩක් තිබුණත් ගොඩක් තිබුණත් අසුචි වලේ හිටියත් පොඩ්ඩක් අතේ තියෙනත් ගඳ ගඳමනේ. එකම ගඳනේ. වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් මම තාම රාත් වෙලා නැහැ. කෙලස් තියෙනවා. එහෙනම් මේ දැනුමෙන් වැඩක් නැහැ. දැනුමෙන් වැඩක් නැහැ. ගුරුවරයා කියපේක සම්පූර්ණ මට තේරුණාද නැහැනේ. පච්චත්තම් වේදිතබෝ විඤ්ඤෝයිති. තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන ටික විතරයි. ඉතුරු ටික තේරිලා නැහැනේ. එහෙනම් මේ තේරිච්ච පොඩ්ඩට මම ඇයි වටිනාකමක් හදන්නේ? නොතේරිච්ච ටිකට ඇයි මම දුක් වෙන්නේ නැත්තේ? එහෙනම් මේ ලෝකේ දැනුමක් නිර්මාණය වෙනකොටම මම නියතමානිය පිළිගන්නවා. මේ දැනුම මට තේරිච්ච එකෙන් ඇයිච්ච එක දැනිච්ච එක. හැබැයි මේ දැනුම අර සම්පූර්ණම ඇයිච්ච එකෙන් ඇදිච්ච එකක් නෙමෙයි. යම් කිසි දෙයක් ශ්‍රවණය කළා ඒ ශ්‍රවණය කරපු දේ යමක් තේරුණා ඒ තේරිච්ච දේ තුලින් ඇතිවෙච්ච දැනුම සම්පූර්ණයෙන් තේරුන්නේ නැහැ. එහෙනම් නොතේරිච්ච එක මේ මේකට සාපේක්ෂව පස් ගුණයක් දස ගුණයක් වෙන්න පුළුවන්. එහෙනම් වැඩිපුර ප්‍රමාණයක් තේරිලා නැහැ. තේරුනේ ටිකයි. එහෙනම් මේක වැඩක් නැහැ. ඒකට වටිනාකම දෙන්නේ නැහැ. දුන්න නැත්නම් ඒ වටිනාකම මාන්නේ බවට පත් වෙන්නේ මේ විදියට නියතමානිකමෙන් යටහත්පාත්කමෙන් මු르දුකමෙන් අවංකකමෙන් මාන්නේ නිරෝධ කරන්න පුළුවන්. මාන්නේ නිරෝධ වෙන ප්‍රතිශතයට අනුව එයා තුළ සෝතාපන්න ඥානය, සකු르දාගාමි ඥානය, අනාගාමි ඥානය, අරියත් ඥානය කියලා ඥාන ටික. ඒ කියන්නේ ඒ නාම රූප වලින් නිරෝධ වෙන අවුෙන්නේ නැතු ඉන්න ක්‍රමවේදය එයා තුළ නිර්මාණය වෙනවා. වටිනාකම් නැහැ කියලා කියන්නේ අවුලාද? නෑ. එයා නිදාස් වෙච්ච කෙනෙක්. එහෙනම් වටිනාකම් වලින් අපි අවුලා ඉන්නේ. එහෙනම් මාන්නේ නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය නම් මාන්නය ඇති වෙන්නේ වටිනාකමින් වටිනාකම නිරෝධ කරන්න නිරෝධ කරන්න ඒ ප්‍රතිසතියට සාපේක්ෂව එයා නාම රූප වලින් නිදාසෙච්ච ඥානය යට පාළ වෙනවා හැම මොහොතෙම පුරුදු කරන්න ඕනේ හැම මොහොතෙම වඩන්න ඕනේ මාන්නේ කියන එක කොයි වෙලෙත් නිතරම නිර්මාණය වෙන එකක් සමහර වෙලාවට පොඩි පොඩි අඩුපාඩුකම් කාගේ හරි ඉස්සරහා පිට කිව්වාම හරි කම්පාවයි. හැබැයි පුද්ගලික වඩගාලා ඈතට එක්කන් ගිහලා බැන්නාම අවවාද කරන කිසිම කම්පාවක් නැහැ. ඇයි තමන්ගේ වටිනාකම ගියේ නැහැ. අර කට්ටිය ඉස්සරහා පිට ගියාම අර බඩේ එක ටිකක් පුද්ගලිකව කියන්න එපා අඩුපාඩුවක් කියනකොට ප්‍රසිද්ධිය අර මුට්ටිය බිම දාලා බින්දායි වාගේ. ඕම කියන සිරිතක් තියනද? ගුරුවරයාට කිසිම සීලයක් නැහැනේ. හැබැයි ගුරුවරයාගේ සීලය එතන තමයි තියෙන්නේ. එහෙම ප්‍රසිද්ධිය කියපු නිසා තමයි මෙච්චර රිදෙන බව Taman තේරුම් ගත්තේ. ප්‍රසිද්ධිය කියපු නිසා තමයි මාන්නය මෙච්චර Tamanට තියෙන බව තේරුම් ගන්න අවස්ථාව ලැබුණේ ලැබුණේ. නැත්තම් කවදාවත් ඒක තේරුම් ගන්න නැහනේ. හැතැම්මක් විතර එක්කන් ගිහලා කනට කියනවා ඔබ වහන්සේට හරියට තරහා යනවා ඉමේසර මේ තරව අදා ගන්න ඕනේ කියලා ආයෙ එක්කන් එනවා. ආත්මගරුත්වයේ කිසිම කැලලක් උන්නේ නැහැ. තමන්ගේ වටිනාකම පරිසම් කළා. මාන්නේ තියෙන බව තමන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් සැබෑ සීලය ගුරුවරයාගේ ගෝලයාගේ මාන්නය කඩන එකත් ගෝලයාගේ කෙලෙස් නිරෝධ කරන්න උදව් කරන එකත් පිරිණිවන් පෑමට ලක් කරන එකත් නිරෝධයටපත් කරන එක එහෙනම් අපේ ජීවිතේ අපි අනන්ත අප්‍රමාණ අවස්ථාවලද අනවශ්‍ය දේ තේරුම් ගන්නවා අවශ්‍ය දේ කවදාවත් තේරුම් ගන්නෑ අපි හැමෝටම මේක තියෙනවා සමහර අවස්ථාවලදී පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච තැන් වලට අපි යන්නේ නෑ අපව ඇයි ආයෙ එතනට ගිහලා මුණ දෙන්න පුළුවන්ද? එහෙම යන්න පුළුවන්ද? ඒ කාලේ මේ ඇත්තක මං තරහා වෙලා හිටියේ ආයෙ යන්න බෑ. එහෙම ගිහලා මම උඩ බාල්දු වෙන්නේ. පින්ඩ පාතේ ගිහිල්ලා, ගෙවල් ගාන ගිහිල්ලා අර ඔටු උරන කට්ටියයි, කන් ආරන කට්ටියයි අත්වලින් නාන්න නැතුව බෙදෙන ඔක්කොම ටික කන්න පුළුවන් නම් රෑ උයලා පිළිණු වෙච්ච එක කාලා ඉතුරු වෙච්ච එක ඉඳුල් වෙච්ච ටික කන්න පුළුවන් නම් ඊට වඩා මොකද්ද මේ ලෝකේ තියෙන බාල්දුව? ඊට වඩා මේ ලෝකයේ සමච්චලයක් තියනවාද? අගෞරවයක් තියනවාද? එක එක මිනිස්සු කාලා විසිකරන එක වළඳන්නේ. ඒ මිනිස්සු විසිකරන ඒවා ඉල්ලාගන්නේ. ඒ මිනිස්සු කුණුවකට දාන එක අපේ පාත්‍රයට දාන්න. ඒකට මම ඇවිදින කුණු කුණු ගොඩක් නේ. කුණු ලොරියක් නේ. කුණුන එකතු කරන්නේ. කණ්ඩ බැරි දේවල් පිළිනු වෙච්ච දේවල් විසිකරන දේවල් ඉතුරු කරපු දේවල් හැමදේම මිනිස්සු අපට පූජා කරනවා. මීට වඩා බාල්දු වෙන්න තැනක් නැහැ. ඒත් අපි කියන බෑ බෑ බෑ ඒ කාලේ එයා එයා මුණ ගැහෙන්න බෑ. එහෙම බාල්දෙන සිතක් තියනවාද? අපේ தත්තට එක ගැලපෙන්නේ නැහැ. එතකොට ඉඟා කනක தත්තට ගැලපෙනවද? අර ඊයේ කාලා ඉතුරු කරලා විසිකරන එක මේ අවුලගෙන කන එක ඒක ගැලපෙනවද? ඒ කියන්නේ තාම Taman තුළ ආත්මගරුත්වයක් තියෙනවා. තාම වටිනාකමක් තියෙනවා. තමන් ගොඩාක් ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා තමන් තුළ ඒම මාන්නයන් නඩත්තු කරලා ඒ නිසා තමයි එම ඉතෙන්නේ. එම ඒ නිසා තමයි එම රිදෙන්නේ. අර මාන්න ඇදෙන ක්‍රමවලින් මේකත් එකක්. මේකත් එකක්. හැමෝටම හැඳක් දීලා අපට පැදුරක් දුන්නාම එදා නිදා ගන්න වාඩි වෙලා ඉන්න මොකක්ද දන්නේ මට විතරක් පැදුරක් දුන්නේ. හැබැයි හැමෝටම පැදුරක් දීලා Tamanට පැදුරක් දුන්නා නම් එදාට ප්‍රශ්නයක් නැහනේ. ලස්සනට නිදා නිදා ගන්නවා සුවසේ නිදා ගන්නවා. ඇයි අද පැදුර අර ඇඳට සාපේක්ෂව වටිනාකමින් වෙනස්. Tamante වටිනාකම මමුණ වටිනාකමේ ප්‍රශ්නය මෙතන තියෙන්නේ. හැමෝටම ඇඳවල දුන්නා මට විතර මම කුඩම්මගේ දරුවාද. ඇයි මට පැදුරක් දුන්නේ? නිදා ගන්න තරහා එළිය වැටෙනකම් වාඩි වෙලා ඉන්නවා. හැබැයි හැමෝටම මේ පැදුර දීලා Tamanට ඇඳ දුන්නාම එදාට නිින්ද නැද එදාට නිින්ද යන්නෙත් නෑ. ඇයි දන්නේ හැමෝටම පැදුරු දීලා මට හැඳක් දුන්නේ. සමහරට හැඳ ඌණියම් කරපු එකක්ද? කවුරු හරි මැරිච්ච එකක්ද? මේකේ පෙරේතය කාරුඩ වෙලා තියනවාද? මිනිස්සු මැරිච්ච මේ ඇඳේ පෙරේතය ඉන්න නිසා පූජා කරපු එකක්ද? දසාත කල්පනා කරන ඒ ඇඳ නිඳ යන්නෙත් නෑ. බලන්න මේ මානසිකත්වේ. මේක මාන්‍ය ක්‍රියාත්මක වෙන ක්‍රම මේවා. හැම මොහොතෙම හැම ක්‍රියාවත් තුළම හැම මොහොතක් තුළම මේ කියන මාන්‍ය නිර්මාණය වෙමින් පවතින්නේ. හැම මොහොතෙම නිර්මාණය වෙනවා. අපි හිතනවා දැන් මාන්නේ නැහැ කියලා. තියෙනවා මාන්නේ. මොකද්ද මාන්නේ? මම මේ ලෝකයේ එකකටවත් අවු වෙලා නැහැ. රාත් වෙලා නැත්තම් හැම දෙයකටම අවු වෙලා නැහැ. ඒ කියන්නේ එතන තමට වටිනාකමක් නෙමෙයි හදන්නේ. Taman ශ්‍රේෂ්ඨයි කියන එක ඔප්පු කරන්න හදන්නේ. මගේ ජීවිතේ මං කවදාවත් මේ රාගයේ අඳුරන්නේම නැහැ. රාගයේ මං කවදාවත් ඇසිරලත් නැහැ. රාගය අඳුරන්නෙත් නැහැ. රාගය මට ඇති වෙලත් නැහැ. එහෙම කෙනෙක් කියනවා. එහෙම කියන කෙනාගෙන් අපි බැරි වෙලාව ප්‍රශ්නයක් ඇහුවොත් අනේ ස්වාමිනේ ජීවිතේ රාගය ඇති වෙලාම නැද්ද? රාග සිතිවිල්ලක් ඇවිල්ලත් නැද්ද? රාගය ඇවිල්ලත් නැත්නම් සිතිවිල්ලකින් දන්නේත් නැත්නම් රාගය Taman තුල පවතින්නේත් නැත්නම් රාගය කියලා මේක හඳුනාගත්තේ කොහොමද? රයිස් එක කාපු නැති මනුස්සයට රයිස් කියලා කිව්වම මේ මනුස්සයට මතක් වෙන ආල්. ඇයි? ආල් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ රයිස්. එතකොට ඒ මනුස්ස රයිස් කියලා කිව්වම මේ මිනිස්ස රයිස් කන්න බෑ මේ පුළුවන් නම් මට මේ බත් ටිකක් දෙන්න කියලා කිනයි. ඒ මනුස්ස කියන ආල් කන්න බෑ කියලා වරලා. එහෙනම් ඒ මනුස්සයාට රයිස් කියනකොටම කෙලෙනවා. ඒ මනුස්සයා එනම් කොහෙන්ද දැන රයිස් තියන්නේ? ඇයි? ඒ මනුස්සයා කාලා තිනවා. ඒ නිසා මේ මනුස්ස ඒක අඳුරන්නේ. එහෙනම් අපි වැලි තලප කෑල්ල කමුනේ. වැලි වැලි එපා මේ වෙන මොනද? ඒකෙන් කෑ වැලි තලප එපයි. වැලි හපන්න බෑ දත් කැඩෙනවනේ. ඒ මනුස්සයා දන්නේ වැලිතල පොළ වැලි නැති බව. ඇයි ජීවිතේට කාලා නැහැ. නම වුණා මේ මනුස්සයා මේක කාලා වකුගඩ වලට ගල් ගියොත් එම මේ මනුස්සයා මරන්න හදනවා බෑ. මට දොදල් කැල්ල දෙන වැලිතල පෙපා. අර දන්න මනුස්සයා මට වැලිතල පද නැයි. ඒ මනුස්සයා දන්න වැලිතල පොළ වැලි නැහැ කියලා. එහෙනම් රාගය මට කවදාවත් ඇති වෙලත් නැහැ. රාගෙම මඳුරන්නෙත් නැහැ කියලා කියන්නෙම ඒ මනුස්සයාට රාගය තියෙන ඒ වෙනකොටත්. රාගය හඳුරනවා. හඳුරන නැත්නම් මේක රාගය මේක තමයි ආවේ නැත්තේ කියලා දන්නේ කොහමද? ඒ කියන්නේ ප්‍රකාශය තුල නඩත්තු කරන්නේ මාන්නය. අනිත් අයට වඩා මගේ සීලය ශ්‍රේෂ්ඨයි, මගේ බ්‍රහ්මචර්යාව ශ්‍රේෂ්ඨයි කියලා එයා කියන්න හදනවා. ලෝකෙට ඔප්පු කරන්න හදනවා. සියලුම කෙනාට වඩා මම උත්තරීතර සීලයක් රකින්නයි කියලා ඔප්පු කරන්න හදනවා. ඒක තුලින්ම එයා පරාජික වෙලා ඉවරයි. කොහොමද පරාජික වුනේ? රාගය මම අඳුරන්නේ නැහැ. රාගයක් මට ඇති වෙලා නැහැ කියලා කියනවා. රාගය අඳුරන්නේ නැත්නම් රාගය ඇති වෙලා නැත්නම් ඒක රාගය තමයි ඇති වුනේ නැත්තේ. රාගය කියන එක තමයි මේක. එහෙනම් මේක තමයි මට නැත්තේ කියලා කොහොමද අඳුරගත්තේ? ඒ කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් ඒ කියන්නේ. එයා එයාගේ චරිතයට නිඳා කරනවා. එයාගේ සීලයට උපසම්පදාවට එයා ගරහනවා. මනුෂ්‍ය ධර්ම පාවදීලා ඉවරයි. එයාගේ මානකම එයා අත්හැරලා ඉවරයි. උපසම්පදාව එයාට අයිමි වුණා. එහෙනම් මේ වගේ දුර්වලකම් අනන්ත අපේ ජීවිතයේ තියෙනවා. නැති දේවල් තියෙනවයි කියලා කියනවා. තියෙන දේවල් නැහැ කියලා කියනවා. මොකද්ද නැති දේවල්? දැන් මම ඉරිදිපාණ්ඩ යන්නේ මේ රාහු කාලය ආවනේ මාර වැඩේන අපේ එට ඉරිදිපාමු කියලා. ඇත්තටම ඉරිදි බෑ. එට ඇවිල්ලා කියනවා මේ ස්වාමිනිය ඔබ වහන්සේ මේ අද බෑනේ අද ඉරිදිපාණ්ඩ දාන්නේ වැළඳුවානේ දාන්නේ වැළඳුවාම ඉරිදිපාණ්ඩ බෑ. බැරි වෙලා වමනේ ගියොත් අමාරු යඟට තේට්ටුවේ එට පාමුකෝ ඊට පස්සේ එට ඇවිල්ලා කියන ස්වාමිනේ දැන් ඉතින් දානෙම දියනේ වෙලානේ බෑනේ උදේනේ දානවා අවස් වෙනකොට දැන් අඟපට තේට්ටුනේ ශක්තියත් අඩුයිනේ උඩට ගිහලා ශක්තිය අඩු වෙලා කලන්තය දුන සී නැති වුණා මේ මොනස රිද්දිපාන දවසක් නැහනේ හැමදාම මොනරි කතාවක් කියනවා ඇයි නැති දෙයක් තියෙනවයි කියලා කියනවා තව මිනිහෙක් ළඟට කියනවා නේ ස්වාමිනේ මං වගේ මෝඩෙක් නෑ මං වගේ ගවයෙක් නෑ බලනකොට මේ මිනිස්යා තරම් කපටියෙකුත් නෑ. මේ මිනිස්යා තරම් දැනුම තියෙන මිනිසෙක් නෑ. අර තියෙන දේවල් ඔක්කොම නෑ කියනවා. ඒක තුලින් එයා විශාල ගෞරවයක් ලබනවා. ඔබ වහන්සේලා මට වඩා ශ්‍රේෂ්ඨයි ස්වාමීනි. ඒක තුලින් එයා ශ්‍රේෂ්ඨයි කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම දකින මම සෑහෙන ಗುಣ තියෙනවා. ඔබ වහන්සේලාට මම ගරු කරනවා. ඔබ වහන්සේලා මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඊට වඩා මම ශ්‍රේෂ්ඨයි කියන එක. කොහොමද ඒ මාන්නේ? ඒ වගේ කපටිකම් වලින් මාන්නේ නඩත්තු කරනවා. හැමදේම ශ්‍රේෂ්ඨයි කියලා අනිත් අයට ප්‍රශංසා කරලා ගෞරව කරලා ඒක තුලින් යා ගෞරවයක් ලබනවා. මේ ස්වාමීන් වහන්සේලා බොහොම හරි ශ්‍රේෂ්ඨයි. මේ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන ලැබිච්ච එක මම වාසනාවක් වශයෙන් හිතනකොට අර කට්ටිය හිතන මේ අපි ළඟ කිසිම ගුණයක් නැහෙනි. මේ මේ හිතනවා මෙයා කොච්චර ශ්‍රේෂ්ඨද? එහෙම යා ගෞරවයක් ලබනවා අපෙන්. එහෙම ප්‍රශංසාවක් ලබනවා. එහෙම වටිනාකමක් හදනවා. එයාට එහෙම හිතන්න පුළුවන්ලු. එහෙම එයාට ප්‍රශංසා කරන්න පුළුවන්ලු. අනිත් අයට ගෞරව කරන්න පුළුවන්ලු. එහෙම ಗುಣ එයා තුළ තියෙනවායි කියලා එයා ඒක එලි දක්වනවා, රඟපානවා. එහෙම මාන්‍ය නඩත්තු කරනවා ලෝකෙ මිනිස්සු. මේ ඔක්කොම අර මාන්‍ය ඇති වෙන ක්‍රම. එයාගේ ಗುಣ එයාට තියෙන එක ප්‍රශංසා කරන්නේ ඇයි? මගේ අඩුව මං හදා ගන්න ඕනේ. මම නිරෝධයෙන් පිරිනිවන් පාන්න ඕනේ. ඇයි මං එක් එක්කන ಗುಣ කිය කියන්නේ? ඒ කියන ಗುಣ මන් තුල මං වඩා ගන්න එපාය. මගේ චරිතය තුල ඒ ಗುಣ මන් නිර්මාණය කරගන්න එපාය. ඒ චරිත තුල ඒ ಗುಣ තුල මම ජීවත් වෙන්න එපාය. අනුන්ට ප්‍රශංසා කර කර තව බව කීයක් ඉපදෙන්නද? ඒවා අදා ගන්න ඒවා මාන්නය. ඒවා මාන්නය. ඒ කාලේ මම මේ ආවල් ආයතනේ ලොක්කන්නේ මම. ඒ කාලේ. ඒ කියන්නේ ඒ ඒ කාලේ කරපු දේවල් අතීතයේත් මාන්නය හදනවා. අනාගතේ මම මේ ඉඩමක් අරගෙන සේනාසනයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. අනාගතයටත් මාන. ඒ කියන්නේ අනාගතේ ඉඩමක් කවුරු හරි දීලා කවුරු හරි ඉන්නවනේ මිනිස්සු ඉතින් මැරෙන්නක් කිට්ටු වෙනකොට කර කියා ගන්න දෙයක් නෑ දේපල. එහෙම කවුරු හරි මිනිස්සේ පිනට හම්බෙලා, එහෙම ඉඩමක් ලැබිලා, එතන සේනාසනයක් ඇදිලා, බැරි වෙලාවත් ඒක ලියාපදිංචි වෙලා, ඉතිපස්සේ ආරාධිපතිකම මේක කවදා සිදුවෙන එකක්ද? ඒ විහාරාධිපතිකම දැන් කියනවා. අනාගතේ මම ඉඩමක් අරන් මේ සේනාසනයක් හදාගත්ත මගේ තැනක්නේ. ඉතින් මම ඉතින් මට පුළුවන් විදිහට වැඩ ටික කරගෙන ඉන්නවා. අනාගතයේ තියෙන විහාරාධිපතිකම දැන් මාන්නේ හදනවා. අතීත කාලයට අපේ තිබිච්ච දක්ෂකම් වලට අපි කරපු රස්සාවට අපි ජීවත් වෙච්ච පරිසරයට මාන්න ඇදෙනවා. ඒක හාම්බුරමක් අපට හම්බ වුණා මේ ඒ කාලෙත් මට තට්ටු දෙකේ ගෙයක් තිබුණා ඉඩම් එහෙම ඉතින් අක්කර හතකට තිබුණා ඔක්කොම ඉතින් මං නිකන් දීලා ආවේ ඉතින් වැඩක් නැන්නේ හාමුදුරුවෝ ඉතින් අපි ඉතින් නිවන් දකින්න ආයෙන්නේ මං කල්පනා කරලා ඉතින් දීලා ආපු එක කී කියන්නේ ඇයි කාපු එක කියනවද මම කෑවා කොත්තුවක් වැසිකිලි ගියා නිකන් නියමට ගියා එහෙම කවුරු කියනවද ඉතින් වැසිකිලි ගියා නැති හිවරයි කෑවනම් හිවරයි හේදුවනම් හිවරයි දුන්නනම් හිවරයි අත්තරියනම් හිවරයි අයිමි වුණානම් හිවරයි මේකවත් තේරෙන්නේ නැද්ද තාපසේකට මේ සරල ධර්මතාවය තේරුම් ගන්න බෑනේ. යමක් දුන්නට පස්සේ අතීතය මෙනෙහි කරනවා නම් මේ මේ දේවල් මට තිබුණාය මේ දේවල් මන් දුන්නාය කියලා කියනවා නම් එයා මේ මාන්නයක් නඩත්තු කරන්නේ. ඇයි? දැන් මොකවත් නැහැනේ පාත්‍රේ විතරනේ. එහෙනම් දැම්මට මොකවත්ම නැහැ. හැබැයි මේම තිබිලා මේම දීලා මේ தත්ත්වෙටපත් වෙච්ච කෙනෙක්. ඒ නිසා අර தත්ත්වෙට සාපේක්ෂව මට ගරු කරන්න ඕනේ. එයා ඒ ගරුත්වය ඉල්ලන්නේ. ප්‍රශංසාව ඉල්ලන්නේ. ඒ වටිනාකම නඩත්තු කරන්නේ. අතීතය තුලින් අදාගත්ත මාන්නයක් මේ නඩත්තු කරන්නේ. නැති අනාගතය තුලින් නඩත්තු කරන මාන්නයක් මේ නඩත්තු කරන්නේ. එන මාන්නය කියන්නේ බොහොම භයානක තියුණු ආයුධයක්. අපේ සංසාරය සම්පූර්ණ විනාශ කරන. කොයි පැත්තට හැරුණත් අපේ හතමයි අපට කැපෙන්නේ. දෙමුවත් කඩුවක් දෙපැත්තෙම මුවක් තියෙන කඩුවක් මාන්නය කියලා කියන්නේ. ಗುಣ තිබුණත් මාන්නය හැදෙනවා. ಗುಣ නැති වුණත් මාන්නය හැදෙනවා. ඵලයක් නැති වුණත් මාන්නේ තියෙනවා. ඵලයටපත් වුණාම මාර්ගඵල වලටත් මාන්නේ නැදෙන දෙමුවත් කඩුවක් මේක දෙපැත්තෙම තියෙනවා. නිවැරදිව තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මේක නිදහස් කරන්න ඕනේ. අපේ ජීවිතේ රාත් වෙනකන් තමන්ගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා. තථාගතයන් වහන්සේට සාපේක්ෂව, අසුමා ශ්‍රාවකයන්ට සාපේක්ෂව, මේ ලෝකයේ පාරමී පිරිච්ච ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට සාපේක්ෂව මම මොනතරම් අසරණද? නියතමානී වෙන්න ඕනේ. මුදු අනතිමානී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මු르දු වෙලා නියතමානී වෙලාලු මේක වඩන්න තියෙන්නේ. එහෙම නැතුව මේක වැඩෙන්නේ තමන්ගේ අඩුපාඩුව ඍජුව කතා කරනවා. ස්වාමීනි මට මේම දුර්වලකමක් තියෙනවා. එහෙම කියලා ඒක නිවැරදි කරගන්න ඕනේ. මොනවද තියෙන අඩුපාඩු කියලා ඇහුවාම ස්වාමීනි මේ නාම රූප දිහා බලනකොට මොකක්ද මේ ඇඟිලි ඔක්කොම මේ මොනේ ලාදුරුද නෑ මේ ස්වාමිනේ මේ නාම රූප දිහා බලනකොට මට පේනවා මේ ලෝකේ හැමතැනම නාම රූප රාතිසිය කෙලස් වලින් ගිනියවිලිලා හැමතිස්සෙම රාගය ඇති වෙලා ඒවා මොකවත් කියන්නේ ඒවා මොකවත් නෑ ඒවා මොකුත් කියන්නේ මේ ස්වාමිනේ මේ නාම රූප දිහා දකිනකොට පුදුමාකාර දෙයක් පේනවා මේ විශ්සේ ඇයි දන්නේ අර ටික පේන්නේ නැත්තේ බලන්න ඇයි ඒවා කිව්වම රෙදි ඇදගෙන මෙතන ඉන්න බෑ අඩුපාඩු කිව්වම කොහමද බත්කාර මෙතන සේනාසනේ ඉන්නේ යන්න වෙනවනේ. අනේ සහෝදර සංඝයාට මුණ දෙන්නේ කොහමද? ඒවා මොකවත් කියන්නේ ඒ ඔක්කොම අර සම්පූර්ණ අර පූල් ගෙඩිය බත් මුට්ටි ඇඟුවා වාගේ ඒක සම්පූර්ණ වල දානවා. අර නැති එකක් අර ප්‍රශංසාව ලැබෙන ගෞරව ලැබෙන අනිත් අය එතන පුදුම බුලට් එකක්. උන්වහන්සේ නම් ප්‍රොෆෙසර් වාගේ නිකන් ආචාර්ය කෙනෙක් වාගේ. කොහමද දැනුම? අර ප්‍රශංසාව ගෞරවය ගන්නේ අර ආගත්ත බණේ මතක තිබිච්ච ටිකෙන් පටලලා Tamanට තේරෙනවා වගේ Tamanට ප්‍රත්‍යක්ෂ වුණා වගේ විස්තරයක් කියනවා. ඒකත් මාන්නේ. එයා ඍජු නෑ. එයාගේ ඇත්ත අඩුපාඩු ටික කියන්න. එයාගේ දුර්වලකම් ටික කියලා කමඨාන කරගෙන නිරෝධ කරගන්න මේ සංසාර දුක නිවා ගන්න යා දක්ෂන ඒවා වාගෙන අංගගෙන නැති ඒවා තමයි කියන්නේ මොනවද නිවන් දකින්න තියෙන ප්‍රශ්න කියනවා කිරියම්මා මතක් වෙනවා ස්වාමිනේ පෙම්වතිය මතක් වෙනවා අඹුව මතක් නේ ඒක කියන්නේ. ඒක කිව්වම ලැජ්ජයි නේ සේනසන ඉන්න බෑනේ. අර කිරියම්මා පටල ගන්නවා එතනට. කොයිද ඉන්නේ කිරියම්මා තමයි එතන බයිට් එකට ගන්නෙ. එතකොට දැන් අපේ ජීවිතේ අපි හදාගන්න ඕන අඩුපාඩු එකක්වත් හදාගන්නේ අර කොයිදෝ තියෙන හාක තියෙන අඩුපාඩු තමයි හදන්නේ. මේවත් මාන්නය. ඇයි? එයාගේ ආත්මගරුත්වය නැති වෙනවා, කැළල් වෙනවා. තමන්ගේ චරිතයට අපිරිසිදුකමක්. සහෝදර සංඝයා තමන්ව අවතක්සේරු කරනවා, එලා දකිනවා, වැඩිහිටියෝ අපට දොස් කියනවා, අනුශාසනා කරනවා. ඕවා දරා ගන්න බෑ. ඒ නිසායි ඔක්කොම අංගාගෙන යටපත් කරගෙන අපි ජීවත් වෙන. ඒ ජීවත් වෙන්නේ මොකද්ද? මාන්නෙම මාන්නෙන් ජීවත් වෙන්නේ. අපි අඩුපාඩු කිසිම දෙයක් නැහැ. අපි එහෙම දේවල් කරලා නැහැ. බොහොම පිරිසිදුට ඉන්නවා. මේ විදිහට ජීවත් වෙනවා. එහෙම එකක් රඟපාගෙන ඉන්නවා සාසනේ. නියතමානී නැහැ. විවෘත නැහැ, අවංක නැහැ. පිරිණිවන් පාණ්ඩ නෙන්නේ, සිඟමන්නේ ඉල්ලන්නේ. ගස් යටනේ සැතපෙන්නේ. මීට වඩා මොකද්ද වෙන්න තියෙන අගෞරවය? මීට වඩා මොකද්ද වෙන්න තියෙන ලැජ්ජාව? වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ. වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ. ස්වාමීනි මේ අඩුපාඩු මට තියෙනවා. ස්වාමීනි මට මේම හිතෙනවා. ස්වාමීනි මගේ මානසිකත්වය තුළ මේම දැනෙනවා. විවෘතව කතා කරලා අවබෝධය තියෙන සංඝයාත් එක්ක කතා කරලා වඩපු කට්ටියත් එක්ක කතා කරලා තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්න දක්ෂ නම් ඕම් නියතමානිකම මේක කිව්වට පස්සේ උන්වහන්සේ මං ගැන මොනවයි තයි දන්නේ අම්මෝ මේක කියලා බැරි වෙනවා ඒක හංගා ගන්නවා ඒ කියන්නේ මාන්නෙ මේ නඩත්තු කරන්නේ අඩුපාඩු හංගා ගැනීම තුලින් මාන්නිය නඩත්තු වෙන්නේ ಗುಣධර්ම ප්‍රසිද්ධ කිරීම තුළින් මාන්නය මේ නඩත්තු කරන්නේ. ඇයි මම එච්චර ශ්‍රේෂ්ඨයි. ඒ කාලේ නම් මට ඉතින් හරියට තරහා යන. ඒ කාලේ මේම වුණා නම් ඉවරටම ඉවරයි. හැබැයි දැන් මට ඉවසීම කියන්නේ පුදුම ඉවසීමක් දැන් තියෙන්නේ. ඇයි අර ಗುಣ වැඩිලානේ මේ කාලේ. භාවනා කළානේ අවුරුදු 4ක් විතර. දැන් ඉතින් භාවනා අවුරුදු 4ක් කරා කියලා කවුද ඇව්වේ? දැන් තමයි ඉවසීම තියෙනවා කියලා කවුද ඇව්වේ? ඒ ඒ ಗುಣ කියන තුලින් මාන්නේ නඩත්තු කරනවා. අඩුපාඩු සංගවා ගැනීම තුළින් මාන්‍ය නඩත්තු කරනවා. හැම ඉරියව්වක් තුළම හැම මොහොතක් තුළම අපි පුරුදු වෙලා තින්නේ මාන්‍ය නඩත්තු කරන්නයි මාන්‍ය පෝෂණය කරන්නයි. අපේ චරිතවල සංගවිලා මේ වගේ අඩුපාඩු අනන්ත තියෙනවා. දුර්වලකම් අනන්ත තියෙනවා. රාත් වෙලා නැති නිසා. ඒ හැම දුර්වලකමක්ම නිවැරදි කරන්න ඕනේ. හැම අඩුවක්ම හදන්න ඕනේ. ඇයි අපට නැවත ඉපදෙන්න බැරි නිසා. අපි අකමැති නැවත ඉපදෙන්නේ. මේ වගේ දුකක් විඳින්න අපි අකමැති. අපට අවශ්‍ය නැහැ. තවත් භවයක්, තවත් උප්පත්තියක්. ඒ නිසා මේ ටික හදා ගන්න ඕනේ. මේ දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙම තමන් ඒ වඩනකොට තමන් පුරුදු කරනකොට හැම මොහොතෙම මේ මාන්න නිර්මාණය වෙන එක දකින්න ඕනේ. සමහරට රැයට නිදාගෙන ඉනකොට කල්පනා ධර්ම කාරණාව ඔළුවට ආවා. මේක කතා කරන්න ඕනේ. මේක සහෝදර සංඝයාට කියන්න ඕනේ. සහෝදර සංඝයාට කියන්න පුළුවන් හැබැයි අවබෝධ වෙච්ච කමඨාන වඩලා ප්‍රත්‍යක්ෂ කළා Taman rahat උනාද? Taman නිවුන් නෑනේ. Taman නිවිච්ච නැති එක කණුන්ට කිව්වම අනුනුත් ඇවිල්ලෙනවානේ. එහෙනම් ගිනි ගොඩක් නෙමෙයි දෙන්නේ. එහෙනම් හොඳ ධර්මකාරණාව මතක් වෙච්ච ගමන් ඒක අනිත්යට කියන්න ඕනේ. ඒක තුලින් සතුටක් ලබන්න ඕනේ. එතනත් මාන්නයක් තියෙන්නේ. ඒ සිටිවිල්ලට එයා වටිනාකමක් දෙනවා. ඒ අදාසට, ඒ ඇතිවෙච්ච දැනුමට එයා වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම තුලිනුත් ප්‍රාතිශය නිදියානෙත් කල්පනා කරලා බලනකොට මාන්නය තමයි ආදලා තින්නේ. සැතපීලා නැහැ මාන්නයක් අදාගෙන තිනවා රාත්‍රිය තුල. හැම මොහොතක් ගන්න හැම තප්පරයක් ගන්න අපේ චරිතවල තියෙන අඩුපාඩු ඒ මාන්න නිර්මාණය වෙනතන් ඒ දෝෂ ඒවා හැම එකක්ම නිර්දෝෂ කරන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට නිරෝධ සමාපත්තියෙන් rahat වෙන්න ඕනේ. මාන්නය පිළිබඳ වෙන මොනවාරි ගැටලු ප්‍රශ්න තියෙනවද?